දැන් අපි ඉදිරියට ගමන් කරන්නයි සෝදානම සුතවා අරිය ශාවකෝ කියලා වචනයක් සඳහන් වෙනවා සුතවා අරිය ශාවකෝ කියන්නේ බණ ඇසුවේ ආර්ය ශ්‍රාවකයය කියන එකයි අසුතවා පුතුජනෝ කියලා එතනම සඳහන් වෙනවා ඒතර බණ අහලා නැත්නම් එයා ප්‍රත්‍යඥයෙක් එතන සුතවා කියන එක ගැන ටිකක් හිතන්න වෙනවා අපිට බණ ඇසූ තරමින් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා නෙමෙයි අසා ගන්න ඕනේ දරා ගන්න ඕනේ සිතන්න ඕනේ විමසන්න ඕනේ ආන් එතකොට සුතමේ ඥානය චින්තාමේ ඥානය කියන දෙක ලැබෙනවා එතන ඉන්න ආර්ය ශ්‍රාවකයා තමයි මම මේ සඳහන් කරන්නේ නිතරම සෝතාපන්න සෝවාන් මාර්ගස්ත පුද්ගලයා කියලා සද්ධානුසාරී ධම්මානුසාරී කියන නම් දෙක හඳුන්වන්නේ සද්ධානුසාරය කියන්නේ ශ්‍රද්ධාවෙන් ඉවල්ලාල්ල ඉදිරියට යනවා. නිර්වාණය පිළිබඳව පැහැදීම ඇති කරගෙන ඉවල්ලමින් ඉදිරියට යනවා. සද්ධාවට අනුව ඉදිරියට යනවා. සද්ධානුසාරය. ධම්මානුසාරය කියන්නේ තේත් එයාමයි. එයාගේ පොඩි වෙනසක් තියෙනවා චින්තනය. චින්තාමය ප්‍රඥාවත් එකතු කරගෙන ඉදිරියට යනවා. මේ දෙන්නම සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෝ. බණ ඇසූ තරමින්ම නෙමෙයි අසා ගන්න ඕනේ, දරා ගන්න ඕනේ, සිතන්න ඕනේ, විමසන්න ඕනේ. එතකොට සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා කියන දෙක ඇති වෙනවා. මේ දෙකම ඥාන වලට දාලා තියෙන්නේ. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ. මේ දෙකෙන් යා ලෝකේ යථාර්ථය මේ ජීවිත පැවැත්ම පිළිබඳව තේරුම් ගන්නවා. ඒකට ලකෝ ඥානයක් ඕනේ නැහැ. මේ ජීවිත පැවැත්ම කියලා කියන්නේ මේ ඉතින් ඔය සිතයි කය දෙකේ එකතු ඕකට නෑ ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඉරියාපත පබ්බ චතුසම්පජඤ්ඤ පබ්බ කියලා පරිච්ඡේද දෙකක් වෙන් කළේ නේද? මේ සතර ඉරියව් සහ සියලුම ඉරියව් පිළිබඳව පරීක්ෂණයක් කරනවා. එතකොට ඊටාම ලස්සනට පේනවා අපි උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් ජීවත් වෙනවා කියන්නේ මොනවා කරන එකටද? දඟලන එකට. මොකටද මේ දඟලන්නේ? දඟලන්නේ දුක නිසා දඟලන්නේ නේද? සැප නම් දඟලන්නේ නැහැ නේද? ඒක විදියට ඉන්නවා නිසා. මෙන්න මේ ප්‍රඥාව තමයි උතන ලැබෙන්නේ. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ. ඒ ඇති හොඳටම පටන් ගන්න ඇති. එතකොට නිර්වාණය පිළිබඳව පැහැදීමක් ඇති වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන සද්දා මත්තං, ප්‍රේම මත්තං ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධා මාත්‍රයක් ඇති වෙලා තියෙනවා නේද? බුදුහාමුදුරුව පිළිබඳව බුද්ධ කියන්නේ අවබෝධය අවබෝධ කරගැනීමේ අවබෝධය පිළිබඳව කියන්නේ සත්‍ය අවබෝධය නේ නිර්වාණය කියන්නේ ඒක. ඒ පිළිබඳව සද්ධා මාත්‍රයක් ඇති වෙලා තියෙනවා නම්, ප්‍රේම මාත්‍රයක් ඇති වෙලා තියෙනවා නම්, ඒ අයත් මේ සංසාර සාගරයෙන් ඈතර කරගෙන නිර්වාණයට එක් යන්න පුළුවන්. කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතන මොකද්ද මේ නුකන්නේ? සද්ධා මත්තම් ප්‍රේම මත්තම්. සද්ධා මාත්‍රයක් ඒත් ඇති. ආන් ඒක තමයි සුතව ආර්ය ශාවකෝ කියලා කියන්නේ. එතන තියෙන්නේ සෝතාපට්ටි මාර්ගස්ත පුද්ගලයා. සෝවාන් මාර්ගස්ත පුද්ගලයා පළවෙනි ආර්ය ශ්‍රාවකයා. ඉතින් ඒ තැනත්තත් ආර්ය පුද්ගලයෙක්. බොහොම දුර්වල ආර්ය පුද්ගලයෙක් පිරිහෙන සුළුයි. තේරුණේ? ඉතින් ඒ සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙකුට දානයක් දුන්නත් ආත්ම භාව 100ක් කෝටියක්. එහි ප්‍රතිඵල ලැබෙනවා වානිසංස. ආත්ම භාව 100ක් කෝටියක්. එතකොට ඵලලාභීන් ගැන කෝපනවාදෝ කියලා තියෙන්නේ. කියන්නේ කවුද කියලා තියෙනවා. කියන්න කෙනෙක් නැල්ලෝ. ඔය මාර්ගඵලලාභීන් ගැන කියලා තියෙන්නේ. තේරුණේ? ඉතින් ආන් ඒකයි. එතකොට දැන් අපි ඉවල්ලමින් නිර්වාණයට ඉවල්ලමින් ඉදිරියට යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලස්සනය අවබෝධ කර ගැනීම සඳහා ඉදිරියට යනවා. එතකොට ඉස්සල්ලාම අපිට දකින්න හම්බ වෙන්නේ කය. කායානුපස්සනාවෙන් කළේ ඒකයි. ඊළඟට වේදනාව, ඊළඟට සිත, ඊළඟට ස්වභාව ධර්මය. දැන් මේ පන්තියේ මම හිතන්නේ හුඟාතුර ගිහින් තියෙන්නේ. පහෙන් හතරක් විතර වගේ ගිහින් තියෙන තා පොඩ්ඩයි අපිට තියෙන්නේ. තව දවස් දෙකක් විතර වගේ තමයි මේ පන්තිය අවසන් කරන්න තියෙන්නේ. දැන් අපි කය කියන්නේ මොකක්ද කියලා හොඳටම දන්නවා. හිත කියන්නේ මොකක්ද කියලා සෑහෙන දුරට දන්නවා. තේරුණා නේද? ඉතින් ඒක නිසා මේ අලුත් කට්ටියට මම මේ කියන්නේ ඔය අලුත් කට්ටියට නොතේරෙන්න පුළුවන් අපි යන ප්‍රමාණය. අපි යන හරිය තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අතරමැදින් යහුවලා තියෙන්නේ. ඒක නිසා ඔහොම ඉන්න නොතේරුණක් කමන්නේ තේරෙනවා වගේ ඉන්න මේ ඔය කට්ටියට මුල හම්බ වෙනවා මේ මේ මාසේ අන්තිමට මේ මගේ හිත ලබන මාසේ අන්තිමට මුල හම්බ වෙනවා කට්ටියට. අපි ආයේ මුල ඉඳන්ම සද්ධා භාවනා, සීල භාවනා, සමාධි භාවනා කියලා ආයන්නේ ඉඳන්ම යනවා. ඉතින් මේ කීප දෙනෙක් මේ භාවනා පන්තියට එන්න කතා කළා. ඒ කට්ටිය කිව්වා අපි ඉතින් මේ මැඩින් ඇවිදින් වැඩක් නෑ නේද කියලා. මං කිව්වා ඒකට කමන්නේ එන්න. මොනවා හරි අහගන්න පුළුවන් නෑ නේද? කොහෙන් ඇහුවත් බුදුබරණ යහන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අර තේරෙන්නේ නැහැ කියලා පසුතැවෙන්න එහෙම නැත්නම් පස්සට යන්න එපා. ඔය කට්ටියට තේරෙන විදිහට ආය අයන්න ආයෙන් ඉඳන්ම ලබන මාසේ අන්තිම වෙනකොට පටන් ගන්නවා ඒසරයක්. ඒක නිසා ඒක පරණ කට්ටියටත් හොඳයි අලුත් කට්ටියටත් හොඳයි. දැන් මම ගිය පාර චිත්තානපස්සනාවේදී මොකද්ද දුන්න කමටහන? හිත හේතුවයි කියලා නේද? ඔව්. දැන් හිත කියන්නේ මොකද්ද කියලා අපි හොයාගෙන ගියා. හැබැයි මේ හැම ප්‍රශ්නයකටම ඒකට කියන්නේ වග උත්තර වඳින්න පුළුවන් වෙන්න ඕනේ. හිත කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය. හිතක් කියන්නේ ක්‍රියාවක්. ඒ හැම එකක්ම නිකන් කටින් කියලා බෑ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. හිතක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට මේ හිත ඇතුලේ පංච උපාදානස්කන්ධයේ සකස් වෙන හැටි පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට හිත කියලා කියන්නේ විඥාන නාම රූපයාගේ සංකලනයක්. ඒකත් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. හිත කියලා කියන්නේ මුළු ලෝකෙටම කියන නමක්. හිතක් කියන්නේ දුකක්. සබ්බේ සංඛාරා කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි. මොකද හටගත්තු සියලුම දේවල් මේක ඇතුලේ තියෙනවා. යේ ධම්මා හේතුප්පබවා. යේ ධම්මා හේතුප්පබවා කියන්නේ හේතුන්ගෙන් හටගත්තා වූ යමක් තියෙනවා නම් ඒ ඔක්කොම මේ ලෝකෙට ඇති. එතකොට මේ ඔක්කොම තියෙන්නේ කොහෙද හිත ඇතුලේ? ඒ ඔක්කොම කොටස් තුනකට ඕනනම් බෙදලා බලන්න පුළුවන්. විඥාන, නාම, රූප. කොටස් පහකට ඕනනම් බෙදිය හැකියි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේ කොටස් පහෙන් අමතරව තවත් මොකවත් නැහැ. තේරුණේ? එහෙනම් සබ්බේ සංඛාරා කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි. හැබැයි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙනවා. හිතක් කියන්නේ දුකක් කියලා කිව්වා. ඒකත් පුළුවන් ද ඔප්පු කරලා පෙන්වන්න. හිත කියලා කියන්නේ දුකක්. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ ඇතුලේ තියෙන්නේ තණ්හාව, ඇලීමයි, ගැටීමයි. මේක නිතරම වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන්නේ? ඇලීමයි, ගැටීමයි. ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම ඇති වෙනකොට දුකයි. එහෙනම් හිතක් කිව්වත් එකයි, දුකක් කිව්වත් එකයි. ලෝකය කිව්වත් එකයි. තේරුණේ? එතකොට ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධයට. ලෝකය කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ ලෝකයේ තුල ඉන්න කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේ ලෝකෝත්තරයි. මොකද රහතන් වහන්සේගේ හිත තුල තණ්හාව නැහැ තණ්හාව නැත්තම් දුක නැහැ. රහතන් වහන්සේ ලෝකෝත්තර පුද්ගලයෙක්. තේරුණා නේද? ආන් මේ විදිහට ඒවා ඔප්පු කරලා හේතු සාධක ඇතිව පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. හිතක් කියන්නේ වංගෙඩියක් කිව්වත් මට කමක් නැහැ. හැබැයි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. හේතු සාධක ඉදිරිපත් කරන්න ඕනේ. පැහැදිලි? එතකොට මේ චිත්ත ගවේෂණය එහෙම නැත්නම් සිත පිළිබඳව පරීක්ෂණය හරි ගැඹුරුයි හරි ශාස්ත්‍රීයයි. මේ ගැන බොහෝ දිනෙක අද ලෝකේ කතා කරනවා. මහා පඬිවරු කතා කරනවා මේ ගැන වාද විවාද කරනවා, සාකච්ඡා කරනවා. ඒ හැම තැනින්ම ওই කට්ටියට ඇහිලා ඇත්තේ මොකද්ද? මේ හිත කියලා කියන්නේ මන. එහෙම නැත්නම් විඥාණය. මේක ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. උඩු හිත, යටි හිත, යටි මේ යටි හිත ඈ යටි මේ යටි හිතේ තැම්පත් වෙලා තියෙනවලු. උඩු හිතින් ක්‍රියාත්මක වෙනවලු. ඒ විදිහේ දාලා තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් ඔය කට්ටිය ඒ අහගත්ත දේවලුයි මේ අහගත්ත දේවලුයි පිළිබඳව සමීක්ෂණයක් කරන්න. සංසන්දනය කරලා බලන්න. හිතක් දැන් අපි මෙතන අහගත්තේ මොකද්ද? හිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය. ඉතින් හිත ඉවත් වෙලා ගිය තැනකට අපි ගිහිල්ලා බැලුවා කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ නේද? දැන් මලමිනියක් කියලා කියන්නේ හිත ඉවත් වෙලා ගිහිල්ලා. ඇස් දෙකවත් අරින්න බෑ. හිතක් කියන්නේ ක්‍රියාවක් මේ තියෙන්නේ. දිගාරින හිත, අකුලන හිත, ඔසවන හිත, පාත් කරන හිත. ඈ ඉතින් ඔසවන ක්‍රියාව, පාත් කරන ක්‍රියාව, අකුලන ක්‍රියාව, ක්‍රියාව කිව්වත් එකයි, හිත කිව්වත් එකයි. ඉතින් ආන් මේ විදිහට මේ දේශනාවන් පිළිබඳව ඔයගොල්ල හිතන්න ඕනේ, විමසන්න ඕනේ. එතකොට අපි දැනට ඉගෙනගෙන තියෙන දේවල් සමග සංසන්දනය කරලා බලන්න ඕනේ. ආන් මේක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. සුත අහන්න ඕනේ, දරා ගන්න ඕනේ, සිතන්න ඕනේ, විමසන්න ඕනේ. ක්‍රියාකාරීත්වය තුළින් අවබෝධ කරගන්න ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ ආ මේකයි. එතකොට දැන් මම හිතට තවත් වචනයක් කියලා යනවා. හොඳ ලස්සන වචනයක් උගන්වලා යන්නම්. දැන් හිතක් කියන්නේ කුමක්ද කියන එකට අපිට උත්තර කීපයක් හම්බ වුණා. හිත කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය, හිතක් කියන්නේ ක්‍රියාවක්, හිතක් කියන්නේ පංච උපාදානස්කන්ධය, හිතක් කියන්නේ විඥාන නාම රූපය හිතක් කියන්නේ දුකක් හිතක් කියන්නේ මුළු ලෝකෙටම කියන නමක් එතකොට හිතක් කියලා කියන්නේ අපි ලබන හැම දෙයකටම හේතුව නේද දැන් මම අද හොයලා දීලා යන්නේ හිතක් කියලා කියන්නේ වේගයක් පමණයි වේගයක් කියා කියන්නේ අනිත්‍යයි කියන එක හිතක් කියුවත් එකයි අනිත්‍යයි කියුවත් එකයි මේක නිකම්ම මම කියනවා නෙමෙයි මේ හිත සකස් වෙන තැනට දැන් මම මේ කට්ටිය එක්කලා යනවා ඒතකොට හිත සකස් වීම කියන එක අප විසින් කරන දෙයක් නෙමෙයි, කර්තෘ කෙනෙක් කරනව නෙමෙයි. මේක ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්ම කියන්නේ සුද්ධ ධම්ම කියලා කියන්නේ. සුද්ධ ධම්ම. මේ සුද්ධ ධම්ම තමයි ස්වභාව ධර්මය කියන්නේ. ඒතර මේ ස්වභාව ධර්මයේ පිළිබඳව කතා කරන කොටත් ස්වභාවයෙන්ම ඇති දේ තමයි ස්වභාව ධර්මය කියන්නේ. හට නොගෙන ඇති දෙය. ඒක නිට්ටය වෙන්න ඕනේ. හට නොගෙන ඇති දේ නිට්ටය වෙන්න ඕනේ. ඒතර මොකද්ද මේ ස්වභාව ධර්මයේ යමක් නිට්ටයද? ආන් ඒක තමයි සුද්ධ ධම්ම කියලා කියන්නේ. ස්වභාව ධර්මයාගේ පතුල අන්න එතන තමයි තියෙන්නේ. මොකද්ද නිට්ටය? වෙනස් වෙන සුළු බව නිට්ටයයි. වෙනස් වෙන සුළු බව කියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. තේරුණා නේද? බුදුවරු පහළ වුණත් නැතත් වෙනස් වෙන සුළු බව නිට්ටයයි. කොයි වෙලාවෙත් මේක චලනයක් පමණයි. මේ මේකේ මේ පිළිබඳව අනවබෝධය නිසා තමයි මේවා නිට්ටයයි කියලා ඒ වෙනස් වෙන ස්වභාවය තුළින් හටගත්ත දේවල් නිට්ටයයි කියලා පිළිගත්තා. ඒකට වෙනස් වෙන සුළු බව කියලා කියන්නේ මොකද්ද? වේගයක්. චලනයක්. භ්‍රමණයක්. අනිත්‍යයි කියන්නේ තෝක තමයි. වෙනස් වෙන සුළු බව. මේක නැති වෙන්නේ කවදාවත්. මේක නිට්ටයයි. යමක් නිට්ටය නම් ඒක සත්‍යයි. එහෙනම් ලෝකයේ පිළිබඳව ඇත්ත මොකක්ද? අනිත්‍යයි. ලෝකයේ පිළිබඳව ඇත්ත අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍ය හේවත් චලනය තුලින් ශක්තියින් හට ගන්නවා. ඕනෙම දෙයකට ශක්තියක් ඇති වෙන්නේ චලනය තුලින්. අද මේක විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තියෙනවා චලනය පිළිබඳව. වයිබ්‍රේෂන් මෝෂන් කියන වචන වලින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ රූප කලාපයගේ චලනය සම්බන්ධයෙන්. පරම අණුව දක්වා ගිහිල්ලා එතනනොත් එහාට ගිහිල්ලා. ඈ ඒගොල්ල පැහැදිලිව දැකලා තියෙනවා මේකේ චලනය කියන එක. ආන්ගේ චලනය තුළින් තමයි ඕනෑම දෙයකට ශක්තියක් ඇති වෙන්නේ. මම ගැන කතා කරලත් තියෙනවා. එතකොට මෙන්න මේ චලනයේ හෙවත් වේගය තුලින් ශක්තියින් හට ගන්නවා. ශක්ති හයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මේවට තමයි ස්වභාව ධර්මය කියන්නේ. තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමා යන ස්වභාවය. දැනුවත් හඳුනා ගැනීම ස්වභාවය සහ හිස් ස්වභාවය. එතකොට මෙන්න මේ තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමා යන ස්වභාවය කියන ස්වභාව ධර්ම හතර මේතන ධාතු හතරක් එකට එකතු වෙලාමයි හටගන්නේ. ඇති වෙන්නේ එකතු වෙලා නැති වෙන්නේත් එකතු වෙලා. කවදාවත් වෙන් කරන්න බෑ. කිසිම දවසක වෙන් වෙන්නේත් නෑ. ආන් එතෙන්ට අපි කියනවා රූප කියලා. එතකොට අපේ ඉඳුරන්ට ගොදුරු වෙන්නේ ධාතු හතරක සංකලනය. ධාතු හතරක් එකතු වුණ තැන. මේ හැම රූපයකම ওই ධාතු හතර තියෙනවා. එතකොට මෙන්න රූප හට ගැනීම එතකොට දැන් රූප විතරන්නේ හටගෙන තියෙන්නේ. එතකොට මේ රූප කොටස් දෙකකට බෙදනවා සත්වයා තුල ඇති රූප හා බාහිර රූප කියලා. ආධ්‍යාත්මික රූප බාහිර රූප. මේ රූප වලින් සත්වයා තුල ඇති රූප වල තියෙනවා දීප්තිමත් ස්වභාවයක්, පැහැපත් ස්වභාවයක්. ආධ්‍යාත්මික රූප වල තියෙන පැහැපත් ස්වභාවය නිසා බාහිර වර්ණ රූප ඡායාව, ශබ්ද රූප, ශබ්ද තරංග, ගන්ධ තරංග ඇදී පවතිනවා. අන්න එතන සම්බන්ධීකරණය සිද්ධ වෙනවා. සම්බන්ධීකරණය සිද්ධ වෙනකොටම ආධ්‍යාත්මික රූප උපකරණයක් කොටගෙන බාහිර රූප පිළිබඳව හඳුනා ගැනීම මාත්‍රයක් හට ගන්නවා. ආන් ඒක තමයි විඥාන ධාතුව කියලා කියන්නේ. ඒ විඥාන ධාතුව හටගන්නේ තනියම නෙමෙයි. තනියම හටගන්න බෑ මොනවා කරලවත්. නාම රූප දෙකම තියෙන්න ඕනේ. දැන් රූප දෙකක් එකතු වෙලා තියෙනවනේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන සිතිවිලි සම්මෝහයක් සමග විඥාන ධාතුව හට ගන්නවා. දැන් ඒතොර විඥාන නාම රූප මෙන්න මේක තමයි ලෝකය කියලා කියන්නේ. සබ්බේ සංඛාරා කියන්නේ ඔන්න ඔය ටිකට. හටගත්තා වූ සියලුම දේවල් ඔතන තියෙනවා. මෙන්න මේ පිළිබඳව අනවබෝධයේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ විඥාන නාම රූප අනිත්‍ය තුලින් හටගත්තේ. වේගයක් තුලින් හටගත්තේ. එහෙනම් රූපත් අනිත්‍යයි, විඥානියත් අනිත්‍යයි, නාමත් අනිත්‍යයි. රූප ඇති වෙනකොට තමයි රූප දෙකක් එකතු වෙන්නේ. රූප ඇති වෙනකොට රූප දෙකක් එකතු වෙනවා. එතකොට රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා. රූප නැති වෙනකොට විඥානය නැතු වෙනවා. එහෙනම් රූපයාගේ වේගය සමානයි විඥානයාගේ වේගයට. විඥානය ඇති වෙනකොට නාමය ඇති වෙනවා. මේ දෙකම එකට වෙන්නේ විඥානය ඇති වෙලා පස්සේ නාමය ඇති වෙනව නෙමෙයි. විඥානය ඇති වෙනකොට නාමය ඇති වෙනවා. විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා. එහෙනම් රූපයත් රූපත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, නාමත් අනිත්‍යයි. වේගයක් පමණයි. මේ මේ විඥාන නාම රූප තුන තමයි හිත කියලා කතා කරන්නේ. ලෝකය කියන්නේ ඒක. හටගත්තා වූ සියලුම දේවල් උතන තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ ඔන්න ඕකයි. සබ්බේ සංඛාරා කියන්නේ හටගත්තා වූ ඔක්කොම දේවල් අනිත්‍යයි. මෙන්න මේ පිළිබඳව අනවබෝධය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ වේගය නොදැනීම. අනවබෝධය මුලාව. මෙන්න මේ මුලාව නිසා මේ වේගයේ තියෙන වැඩිකම නිසා මේ වැඩිකම නිසාමයි මුලාව ඇති වෙන්නේ. නිට්ටයයි කියලා පිළිගන්නවා. ආන් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. වැරදි දැකීම කියන්නේ ඒකයි. නිත්‍යයි කියලා දකිනකොට මොකද වෙන්නේ? ඇලෙනවා, ගැටෙනවා. අන්න තණ්හාවට ගියා. තණ්හාවට යනකොටම විඥාන නාම රූප වලට මොකද වෙන්නේ? සංකාර බවටපත් වෙනවා. දැන් රහතන් වහන්සේටත් විඥාන නාම රූප හට ගන්නවා. රහතන් වහන්සේ දකිනවා මේවා. රහතන් වහන්සේ වැරදියට දකින්නේ හරියට දකිනවා. වේගයේ දකිනවා. ඒක නිසා රහතන් වහන්සේට තණ්හාව හටගන්න ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. එහෙනම් රහතන් වහන්සේගේ හිත විසංකාර ගතං චිත්තං සංකාර නෑ එතන. තණ්හාවෙන් තෙතමනේ වෙලා නෑ. නමුත් ඒවත් හටගත් අර්ථයෙන් සංකාර. සබ්බේ සංකාරා කියන එකට අයිති වෙනවා. දැන් හටගත් අර්ථයෙන් ඒවා සංකාර. භවයට යන්නේ නෑ හැබැයි ඒවා. දැන් මේ සංකාර શબ્දේ හරි ගැඹුරුයි. මහා පළල් શબ્දයක් ඒක. හටගත්තා වූ අර්ථයෙන් රහතන් වහන්සේ සම්බන්ධව තියෙන විඥාන නාම රූප සංකාර. ඒ මොන අර්ථයෙන්ද? හටගත් අර්ථයෙන්, සංස්කරණය වුණ අර්ථයෙන්. එතකොට අවිද්‍යාවෙන් මේක නිත්‍යය කියලා පිළිගත්තාම භවයට යන්න සකස් වෙනවා. අන්න ඒ අර්ථයෙන් කර්ම බවටපත් වෙනවා. එතන සංකාර කියන්නේ කර්ම වලට. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඩබල් සංකාර වෙලා තියෙන්නේ. දෙපාර සංකාර වෙලා. දැන් පංචස්කන්ධය කියන එකත් හටගත්ත දෙයක් නෑ නේද? ඒ අර්ථයෙන් ඒක සංකාර. ඒක වැරදියට දැකීම නිසා භවයට යන්න සකස් වුණා. තණ්හාවෙන් තෙතමනේ වුණා. ඒතර භවයට යන්න සකස් වුණ අර්ථයෙන් තමයි ඔය කර්ම කියලා කියන්නේ. චේතනාම් වික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ. එතන තියෙන්නේ සංකාර වුණා කියන්නේ තණ්හාවෙන් තෙතමනේ වුණා කියන එකයි. දැන් රහතන් වහන්සේගේ හිත විසංකාරගතම් කියලා කියන්නේ තණ්හාවෙන් තෙතමනේ වෙලා භවයට යන්න සකස් වෙලා නැහැ. තේරුණේ? ඒක නිසා එතන සංකාර කියනවා නම් හටගත් අර්ථයෙන් සංකාර. ඒතර සබ්බේ සංකාරා කියන එකට රහතන් වහන්සේගේ හිතත් අයිති. සබ්බේ සංකාරා කියන එකට. එතකොට රහතන් වහන්සේගේ හිත පැත්තකට දැම්මට පස්සේ ඊටු ටික අන්න උපාදානයේ ගිහිල්ලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධේ. රහතන් වහන්සේගේ හිත පංචස්කන්ධය. එතන ස්කන්ධ පහක් විතරයි තියෙන්නේ. විඥාන නාම රූප කියලා ගත්තාම එතන විඥාන නාම රූප මිසක් ඒ විඥාන නාම රූප තණ්හාවෙන් තෙතමනේ වෙලා නැහැ. තේරුණා නේද? එතන තියෙන්නේ ත්‍රිවිධ ස්කන්ධයක්. අනික් කාට තියෙන ත්‍රිවිධ උපාදානස්කන්ධයක්. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධය කියන තැනට එනකොට දෙපාරක් සංකාර වෙලා. එකක් හටගත් අර්ථයෙන් සංකාර වෙලා අනික භවයට යන්න සකස් වුණ අර්ථයෙන් සංකාර වෙලා. පැහැදිලි නේද? ඒතර සබ්බේ සංකාරා කිව්වම ඔක්කොම ඇති වෙනවා. හටගත්තා වූ සියලු දේවල්ම ඔක්කොමයි තියෙනවා. සබ්බේ සංඛාරා කිව්වහම. ඒතර සබ්බේ සංඛාරා අනිච්චා. හටගත්තා වූ සියලුම දේවල් වේගයක් තුළින් හටගෙන තියෙන්නේ. ධාතු සමූහයක සංකරණය. මොකද මේ ධාතු ටික විඤ්ඤා මේ මේ පටවියාපෝ තේජෝ වායෝ විඤ්ඤාණ. මෙන්න මේ පටවියාපෝ තේජෝ වායෝ විඤ්ඤාණ කියන මේ ධාතු පහක සංකරණය තමයි විඤ්ඤාණ නාම රූප කියලා කියන්නේ. මේක පැතිරලා තියෙන්නේ කොහෙද ආකාශ ධාතුව තුළ. පැතිරලා තියෙන්නේ. ආකාශ ධාතුව කියන එකත් චලනයක් පමණයි. විඥාන නාම රූප ඇති වෙනකොට ආකාශ ධාතුව නැති වෙනවා. විඥාන නාම රූප නැති වෙනකොට ආකාශ ධාතුව ඇති වෙනවා. එහෙනම් ආකාශ ධාතුවත් චලනයක් පමණයි. ඒකත් හටගත්ත දෙයක්. ඒතර සබ්බේ සංඛාරා කියනකොට ආකාශ ධාතුවත් ඇති වෙනවා. විඥාන නාම රූපත් ඇති වෙනවා. සබ්බේ සංඛාරා කියනකොට. ඔව් අනිත්‍ය අනිත්‍යයි. සබ්බේ සංඛාරාං අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියන්නේ ඔන්න ඕකයි. හටගත්තා වූ සියලුම දේවල් වේගයක් තුලින් හටගත්තා කියන එකයි. වේගය කියන්නේ මොකද්ද? චලනය. චලනයෙන් කියන්නේ මොකද්ද? අස්තිර ස්වභාවය. නිට්ටය නැහැ, අනිත්‍යයි. එහෙනම් හිත කියන්නේ මොකේද? වේගයක් පමණයි. රහතන් වහන්සේගේ හිතත් වේගයක් පමණයි. අනිත් හිතත් වේගයක් පමණයි. පැහැදිලි නේද? එහෙනම් හිතට ඕම් ලස්සන මන් නමක් වෙලා දුන්නා. මොකද්ද? අනිත්‍යයි. දැන් අපි හිතක් කියන්නේ මොකද්ද කියලා හොයාගෙන ගියා. හිතක් කියන්නේ දුකක් කිව්වා. හිතක් කියන්නේ ලෝකෙටම කියන නමක් කිව්වා. ඒතර හිතක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කිව්වා. හිතක් කියන්නේ විඥාන නාම රූප කිව්වා. හිතක් කියන්නේ අපි ලබන හැම දෙයකටම හේතුව කිව්වා. ඕන් දැන් අපි පතුලටම බහැලා කතා කරනවා හිතක් කියලා කියන්නේ වේගයක් පමණයි. තේරුණා නේද? වේගය කියන්නේ නිට්ටයයි. වේගය කියන්නේ නිට්ටයයි. අන්න ඒක තමයි සුද්ධ ධම්ම කියලා කියන්නේ. ස්වභාවයෙන්ම ඇති දේ. සුද්ධ ධර්මය කියලා කියන්නේ වේගය. වේගය කියන්නේ අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යයවත් වේගය තුලින් හටගත්තා වූ දේවල් වලට කියනවා පටිච්ච සමුප්පන්න යෝ කියලා. පටිච්ච සමුප්පන්න. මේ ඔක්කොම පටිච්ච සමුප්පන්නයි. මේ ඔක්කොම පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පාදය හා පටිච්ච සමුප්පන්න කියන මේ දෙක පිළිබඳව පැහැදිලි කරගන්න ඕනේ. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ නිසා හටගන්ම කියන එකයි. හේතුවක් නිසා හටගන්ම. මේක න්‍යාය ධර්මයක්. ඒ හේතුන්ගෙන් හටගත්ත දේවල් වලට කියනවා පටිච්ච සම්පන්නයෝ කියලා. මේ ඔක්කොම පටිච්ච සම්පන්නයෝ. සබ්බේ සංඛාර අනිච්චා කියන්නේ අන්න ඒකයි. මුළු ලෝකෙම පටිච්ච සම්පන්නයි. ඉතින් පටිච්ච සම්පාදේ කියන්නේ හේතුවක් නිසා හටගන්නා වූ න්‍යාය ධර්මයක් ඒක. පටිච්ච සමුප්පාදේ කියන්නේ හේතුඵල න්‍යාය ධර්මය. හේතුඵල න්‍යාය. ඒ හේතුඵල න්‍යායට අනුව සකස් වෙච්ච දේවල් වලට කියනවා පටිච්ච සමුප්පන්න කියලා. දැන් හිත කියන එකත් පටිච්ච සමුප්පන්නයි. හේතුවක් නිසා හටගත්තේ. මොකද්ද හේතුව? අනිත්‍යයි. අනිත්‍ය නිසා හටගත්තේ. සබ්බේ සංඛාරා කියුවහම ඔක්කොම ඇති වෙන්නේ පටිච්ච සමුප්පන්න කියන වචනේට. ඔක්කොම දේවල් හටගත්තේ හේතුවක් නිසා. මොකද්ද හේතුව? අනිත්‍යය. වේගය. සබ්බේ සංඛාරාං අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති කියන්නේ ඔන්නෝක. මේක ප්‍රඥාවෙන් දකිනවා මිසක් පිය බිඳුරංගෙන් දකින්න බෑ. ප්‍රඥාවෙන්මයි දකින්නේ. අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා. එතකොට දුක්ඛය කියන්නේ ලෝකයට කියන නමක්. දුක්ඛය කියන්නේ මොකද්ද? ලෝකයට කියන නමක්. මෙන්න මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති මුළු හටගත්තා වූ සියලුම දේවල් වේගයක් පමණයි කියලා අවබෝධ කරගන්නකොටම මේ ලෝකේට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ නිබ්බින්දති කියන්නේ වින්දනේ නැතුව යනවා නිර්වින්දනයටපත් වෙනවා කියන එකයි වින්දනය කියන්නේ තණ්හාව වින්දනය කියන්නේ මොකද්ද තණ්හාව ඇලෙනවා ගැටෙනවා නිබ්බින්දති කියන්නේ තණ්හාව නැතුව යනවා කොහෙද? සිත තුළ තියෙන තණ්හාව තමයි නැතුව යන්නේ. එතකොට සිත අපිරිසිදුුනේ තණ්හාව නිසා නේද? එතකොට සිත තුළ තියෙන තණ්හාව නැති වෙනකොට මොකද වෙන්නේ? චිත්ත පාරිශුද්ධියට යනව නේද? සිත පිරිසිදු වෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. මෙන්න විසුද්ධි මාර්ගය. මෙන්න චිත්ත පාරිශුද්ධියට යන ක්‍රමය. තණ්හාවෙන් වැසී ගියා වූ සිත මතු වෙන්නේ කොහොමද? තණ්හාව නැති වෙනකොට. තණ්හාව කියන්නේ ඇලීමයි ගැටීමයි. මේ වේගය දැක්ක හැටියේ අනිත්‍ය දැක්ක හැටියේ ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. මෙන්න චිත්ත පාරිශුද්ධිය යන ක්‍රමය. එතකොට මේ සිත හටගන්නවා අපිරිසුදු වෙලා. අපිරිසුදු වෙලා මේ වෙලා කියන වචනය තුළ බොහොම ගැඹුරක් තියෙනවා. ඒව දකින්න ඕනේ. අපිරිසිදු වෙලා හට ගන්නවා කියන්නේ පිරිසිදු දෙයක් අපිරිසිදු වෙන්නේ නේද? අපිරිසිදු වෙලා හටගන්නවා කියන තුලම තියෙනව නේද මේක පිරිසිදු දෙයක් කියලා. පිරිසිදු දෙයක් අපිරිසිදු වෙලා හටගන්නේ. මක් නිසාද? අනවබෝධය නිසා. අවිද්‍යාව නිසා. දැන් රහතන් වහන්සේට අවිද්‍යාව නැහැ රහතන් වහන්සේ දන්නවනේ වේගය මොකද්ද කියලා. ඒක නිසා රහතන් වහන්සේ සම්බන්ධවත් මේ හිත හටගන්නවා. නමුත් අපිරිසිදු වෙලා නෙමෙයි හටගන්නේ. පිරිසිදුභාවය තුළම හටගන්නවා. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ මහා උගතුන්ටත් තේරුම් ගන්න බැරි වුණු දෙයක්. සිත හටගෙන ඉවර වෙලා ඊට පස්සේ අපිට සිදු වෙනවා කිව්වොත් වැරදි. තේරුණා නේද? ඒක අවස්ථා දෙකක් පෙන්වන්න වෙනවානේ. හිත හට ගන්නවලු පිරිසිදු හිත ඊට පස්සේ අපිරිසිදු වෙනවලු. ඒක වැරදි. අපිරිසිදු වෙලාමයි හටගන්නේ. මොකද දන්න මේ ආත්ම දිට්ඨිය තියෙන ඇත්තන්ට නෙමෙයි මේක හටගන්නේ. ආත්මදිට්ඨිය තියෙන ඇත්තෝ කියලා කියන්නේ මේක නිට්ටයයි කියන මුලාවට අහු වෙච්ච අය. එතකොට හටගන්නේම මුලාවෙන් වහගෙන ආත්මදිට්ඨියෙන් වහගෙන තණ්හාවෙන් තෙතමන වෙලා හටගන්නේ. කෙලෙස් ගොඩක් මැදින් තමයි උඩට එන්නේ මේක. දැන් රහතන් වහන්සේ කෙලෙස් ප්‍රහීන කරපු එක්කෙනෙක්, විද්‍යාව ඇති කරගත්ත එක්කෙනෙක්. රහතන් වහන්සේලාත් හිත හට ගන්නවා. නමුත් අපිරිසිදු වෙනවද? නෑ, පිරිසිදු භාවය තුළම හට ගන්නවා. ඒ සිත භවයට යන්නේ නෑ. ඒක එකපාරයි සංකාර වෙලා තියෙන්නේ. දෙපාරක් සංකාර වෙන්නේ නැහැ. හටගත්තා වූ අර්ථයෙන් සංකාර වුණා කර්ම බවටපත් වෙලා නැහැ. කර්ම බවටපත් වෙන්නේ නැහැ. දැන් රහත් වුණාන් පස්සේ ඒක වෙන්නේ ඈ. රහත් වෙලා නෙමෙයිනේ අපි උපදින්නේ නේද? සාමාන්‍ය ජනතාව ගැන මේ කතා කරන්නේ. සාමාන්‍ය ජනතාවට මේක හට ගන්නකොටම අපිරිසිදු වෙලා හටගන්නේ. ආන් මේ අපිරිසිදු සිත පිරිසිදු කර ගැනීමේ ක්‍රමවේදය තමයි බුදුදහම කියලා කියන්නේ. අපිරිසිදු වෙලා හටගන්න සිත පිරිසිදු කර ගැනීමේ ක්‍රමය. මොකද්ද යථාර්ථය දැක්ක හැටි, වේගය දැක්ක හැටි එලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. දැන් මේ ගාථාව තේරෙනවද කියලා බලන්න. පාලි නොතේරුණාට කමන්නේ සබ්බේ සංඛාරා නිච්ඡාති අදා පඤ්ඤාය පස්සති හටගත්තා වූ සියලුම දේවල් වේගයක් තුලින් හටගත් බව යම් දවසක අවබෝධ වුණා නම් අත නිබ්බින්දති දුක්ඛේ දුක්ඛේ කියන්නේ මේ ලෝකයට කියන නමක් මේ ලෝකයේ පිළිබඳව ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ නිබ්බින්දති කියන්නේ නිර්වින්දණයටපත් වෙනවා කියන එකයි දැන් මගේ අත මෙතන ඉඳන් මෙතෙන්ද නිර්වින්දනයටපත් කළොත් මේක දිගේ කටුවත්තක් ඇදගෙන ගියත් එකයි මල් පෙස්සක් ඇදගෙන ගියත් එකයි. හෙලන්නත් බෑ ගැටෙන්නත් බෑ. නිර්වින්දනය කියන්නේ ආන් ඒකයි. අත නිබ්බින්දති දුක්ඛේ දුක්ඛේ කියන්නේ ලෝකය. ලෝකය පිළිබඳව තණ්හාව නැතුව යනවා. ඒස මග්ගෝ විසුද්ධිය මෙන්න චිත්ත පාරිශුද්ධියට යන ක්‍රමය. තේරුණා නේද? මේක යථාර්ථයේ දකින්නවා කියන එක නෑ. අනිත්‍ය දකින්නවා කියන්නේ එතකොට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. ඒ සමග්ගව විසුද්ධිය. මෙන්න විසුද්ධි මාර්ගයේ බුදුදහමේ තියෙන හරිම ලස්සනම ගාථාව තමයි මට නම්. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා සංඛාරා කිව්වම ඔක්කොමයි තියෙන්නේ. පටිච්ච සමුප්පන්නේ ඔක්කොමයි තියෙන්නේ. සංඛාරා කියන්නේ තේරුණා නේද? ඒතකොට පිරිසිදු හිත සංකාරවලට යන්නේ. තේරුණේ? එතකොට අර කර්ම බවටපත් වෙනවා කියන්නේ ඩබල් සංකාර වෙනවා කියන එකයි. ඩබල් සංකාර වෙනවා කියන්නේ මේක නිත්‍යයි කියලා දකිනකොට කර්මය තණ්හාවෙන් වහගන්නවා. තණ්හාවෙන් වහගන්නවා කියන්නේ භවයට යන්න සකස් වුණා. ඉස්සල්ලා හටගත් ආර්ථයෙන් සංකාර ඊට පස්සේ භවයට යන්න සකස් වුණ ආර්ථයෙන් සංකාර. දැන් විසංකාරගතං චිත්තං කියන්නේ අර තණ්හාවෙන් අයින් කරලා දානවා. එතකොට භවයට යෑම භවයට යෑම නවතිනවා. විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජිකා කියන්නේ ඒකයි. තණ්හාවේ ශේවුණයන් පස්සේ විසංකාර වෙනවා. භවයට යන සංකාර නැතුව යනවා. නමුත් හටගත් ආ වූ අර්ථයෙන් සංකාරයි. පැහැදිලි නේද? මෙන්න මේක තමයි බුදු පියාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලෙහි 84 ධර්මස්කන්ධයක් දේශනා කරලා උන්වහන්සේ අවසානයේදී අපෙන් සමුගන්න සෝදානම් වෙන අවස්ථාවේදී තමන් වහන්සේ විසින් දේශනා කළා වූ සියලුම ධර්මය සම්පින්ඩණය කරලා ගුරු මුෂ්ටියක් තියාගන්නේ නැතුව අපිට දීලා ගියා. හන්දදාන වික්කවේ ආමන්ත්‍යාමි වෝ අය ධම්මා සංඛාරා. මහණෙනි මේ හටගත්තා වූ යම්තා දේවල් තියෙනවා නම් සංඛාර කියන්නේ ඒවනේ අය ධම්මා. වය ධම්මා කියන්නේ අනිත්‍යයි කියන එකයි. වය ධම්මා. වේගයක් තුළින් හටගෙන තියෙන්නේ. අප්‍රමාදේන වික්කවේ සම්පාදේත. මානිනී අප්‍රමාදීව ජීවත් වෙන්න. අප්‍රමාදීව ජීවත් වෙනවා කියන්නේ සතියෙන් ජීවත් වෙනවා. සතියෙන් ජීවත් වෙනවා කියන්නේ හටගත්තා වූ සිත සිතක් හටගන්නකොටම අනිත්‍යයි කියලා දකිනවා. හට ගන්නකොටම අනිත්‍යයි කියලා දැක්කොත් එහෙම ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. ආන් මේකයි අවසාන බුද්ධ වචනය. අනිත්‍ය දකින්න කිව්වා. පළවෙනි බුද්ධ වචනේ දුක. දෙවෙනි බුද්ධ වචනේ තමයි අනිත්‍ය. මෙන්න මේ අනිත්‍ය නිසා තමයි දුකටපත් වෙන්නේ. අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා කියන එකනේ. ඒතකොට ලෝකයයි දුකටපත් වෙන්නේ. ලෝකයේ තුල තියෙන්නේ මොකද්ද? සංකාරණ, ඇලීමයි ගැටීමයිනේ, තණ්හාව. එතකොට ඇලීම කියන එක නැති වෙනකොට දුකයි, ගැටීම කියන එක ඇති වෙනකොට දුකයි නේද? ඒතර අනිත්‍ය නිසා නේද දුක? යදනිච්ඡං තන් දුක්ඛං. රහතන් වහන්සේටත් තියෙනවා දුකක්. ඒකයි මට ගානුප්පය පල්න ඇද්දක ඇරලා. රහතන් වහන්සේගේ සිත තුළ දුකක් තියෙනවා. ඒකට කියනවා සංකාර දුක්ඛතා කියලා. ඒ රහතන් වහන්සේගේ හිතත් හටගෙන තියෙන්නේ ඇතිවීම නැතිවීම තුළින්නේ. ඇතිවීම නැතිවීම කියන එක. එතකොට ඇතිවීමක් නැති වෙනවා නැතිවීමක් නැති වෙනවා. ඇති බවක් නැති වෙනවා නැති බවක් නැති වෙනවා. දෙකක් නැති වෙනව නේද? දෙකට කියන්නේ දෝ කියලා නැති වෙනවට කියන්නේ කය කියලා. දෝ කය දුක්ඛය. එතන වේදනාත්මක දුකක් නෙමෙයි තියෙන්නේ. රහතන් වහන්සේට වින්දනය නිසා ඇති වෙන දුකක් නැහැ. වේදනාත්මක දුකක් නැහැ. හටගත්තා වූ දේවල් ඇති වෙනව නැති වෙනව කියන අර්ථයෙන් දෙකක් නැති වෙනවා. මේ මුළු ලෝකයේම සබ්බේ සංඛාරා කියන එක අරගෙන මම කොටස් දෙකකට බෙදන්නම් ඈ. ධනහා ඍණ කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇති බව හා නැති බව. ඇති බවත් හටගත්ත දෙයක්, නැති බවත් හටගත්ත දෙයක්, ඇති බවත් ෂේ වෙනවා, නැති බවත් ෂේ වෙනවා. ඇති බවත් කය වෙනවා, නැති බවත් කය වෙනවා. දෙකක් කය වෙනවා නේද? දෙකට කියන්නේ දෝ කියලා, කය වෙනවට කියන්නේ ෂේ වෙනවට කියන්නේ කය කියලා. දෝ කය දුක්ඛයි. ආ මේක තමයි සංකාර දුක්ඛතාවය කියන්නේ. හටගත්තා වූ සියලුම දේවල් වලට වෙන දෙය. එතන ඔය අපි කතා කරන වේදනාත්මක දුකන මේ තියෙන්නේ. තණ්හාවෙන් දෙතම නෑ නැවින්දනේ නෑ එතන. එතන සියලුම සංකාර සබ්බේ සංකාරා කියන එකම කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද ඒ කොටස් දෙක ඇති බව හා නැති බව. ඇති බව කියන්නේ හටගත් දෙයක්. <laughs> ඒකත් නැති වෙනවා. නැති බව කියන එකත් හටගත්ත දෙයක්. ඒකත් නැති වෙනවා. එහෙනම් ධනත් අනිත්‍යයි ඍණත් අනිත්‍යයි. ධනත් ෂේ වෙනවා ඍණත් ෂේ වෙනවා. දෙකක් ෂේ වෙනවානේ. ආන් මේකයි සංකාර දුක්ඛතාවය කියන්නේ. අත්ථීති ඒකෝ අන්තෝ. ඇත කියන එක ඒකාන්තයක්. නත්ථීති ඒකෝ අන්තෝ. නැත කියන එක තවත් අන්තයක්. එහෙනම් ලෝකේ ඇත කිව්වත් වැරදි, ලෝකේ නැත කිව්වත් වැරදි. අන්තගාමී වෙනවා. ද්වේමේ භික්කවේ උභෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතෝ ධම්මං දේසේති. බුදුහාරු දෙපැත්තටම ගියේ නෑ. මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරනවා කියන්නේ මැදින් යනවා කියන එකයි. ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. එහෙනම් මොකද්ද මේ ලෝකය? ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියන්නේ වේගයක් පමණයි. ආන් ඒක තමයි ලෝකයේ පිළිබඳව ඇත්ත. ඕකට කියන්නේ ශූන්‍යතාවය කියලා. ශූන්‍යතාවය. ඇත කිව්වා ශූන්‍ය වෙන්නේ නැහැ. නැත කිව්වා ශූන්‍ය වෙන්නේ නැහැ. ඇති බවත් ක්ෂය වෙනවා නැති බවත් ක්ෂය වෙනවා. ඒතර ඉතුරු වෙන්නේ මොකද්ද? මොකවන්නේ? ඔය ශූන්‍යතාවයනොත් එහා තමයි නිර්වාණය තියෙන්නේ. ශූන්‍යතාවයේ දැක්කයන් පස්සේ අල්ලන්න බෑ මොකෝවත්ම අල්ලන්න බැරුව යනවා. ලෝක සංඥා සියල්ලක්ම නිරුද්ධ වෙනවා. ලෝකේ නම් දුක කියන්නේ ලෝක සංඥා සියල්ලක්ම නිරුද්ධ වුණා කියන්නේ අන්න නිවිලා කියන්නේ. නිවෙනවා කියන්නේ ආන් එතන තමයි. එතකොට නිවීම තියෙන්නේ ශූන්‍යතාවයටත් එහා. ඕන් මේ ශූන්‍යතාවයේ තමයි ඉතින් ඔය මහායාන පඬිවරු ඉදිරිපත් කරලා දර්ශනේ ශූන්‍යතා දර්ශනය කියලා තියෙනවාද ඔය නාගార్జుනල අස්වഘോഷ විශ්වමිත්‍ර ආදී අය තමයි ශූන්‍යතාවය ඉදිරිපත් කළේ. නාගార్జుන එහෙම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔය මහායානිකයෝ කියලා කියන්නේ අපි හිතන මහායානිකයෝ නෙමෙයි ඉස්සරහිටියේ. මහායානිකයෝ අතේ තමයි මේ ධර්මයේ තියෙන ගැඹුර තිබුණේ. ඔය නාගාර්ජුන අස්සෝස විශ්වනාථ කියන මේ පඬිවරු ළඟ. දැන් නම් මහායානය කියන්නේ තනිකරම පෞල් ජීවිතයක් විතරයි කාලා දාලා තියෙන්නේ ඒක. නමුත් බුදුදහමේ ගැඹුරු තිබුණ ඕන නොතන. මහායානය තුළ. දැන් ඒක නෑ. දැන් මහායානයක් නෑ තේරවාදයක් නෑ දැන් නම්. දැන් තියෙන්නේ අමුතුම වාදයක් විතරයි තියෙන්නේ. <laughs> තේරුණා නේද? ශූන්‍යතා දර්ශනය. ඒතර ශූන්‍යතා දර්ශනය ඉදිරිපත් කරන්න නම් අඩුම තරමින් ශුන්්‍යත අපනීත කියන සමාධි දකින්න ඕනේ. ශුන්්‍යත අපනීත කියන සමාධි දකින්න පුළුවන්කම තියෙන්නේ අනාගාමී උත්තමයන්ට. තේරුණා නේද? එතකොට ශූන්‍යතා දර්ශනයක් ගැන කතා කරනවා නම් අඩුගානේ අනාගාමීවත් වෙන්න ඕනේ. නැත්තම් බෑ සෝතාපන්න පුද්ගලයින්ටවත් බෑ ශූන්‍යතාවේ දකින්න. පරිපූර්ණ වශයෙන් දකින්නවා කියන්නේ රහතන් වහන්සේ. සංවේගය කියලා කියන්නේ සංවේගය දකින්නවා කියන්නේ ශූන්‍යතාවය දකින්නවා. එතන මොකවම්ම නැහැ. ඇති බවක් නැහැ නැති බවක් නැහැ. ආන් ඒක තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන තැනට ගන්නෙ. සබ්බේ සංඛාරා දුක්ඛා. හටගත්තා වූ සියලුම දේවල් සංකාරණය. සංකාර දුක්ඛතාවය කියන්නේ ඔන්න ඕකයි. දැන් දුක්ඛ සත්‍ය කොටස් තුනකට බෙදනවා නේද? දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංකාර දුක්ඛතා. විපරිණාම දුක්ඛතාවය මම කියලා දුන්නා නේද? ඒක චිත්ත වේගයත් එක්ක අල්ලගෙන කිව්වා නේද? විපරිණාම දුක්ඛතාවය මතකද? ඈ දැන් හිතේ වේගය මං කියවනේ තප්පරයකට ලක්ෂ වාරයක් කියලා කිව්වොත් වැරදි කියලා. ඒකවල තප්පරයක් ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නවා කියන්නේ ලක්ෂ වාරයක් මේ ප්‍රිය වේදනාවක් නැති වෙනවා කියන එක. යලීම නැති වෙනවා කියන එකනේ මතකයි නේද? විපරිණාම දුක්ඛතාවය. ඒව අමතක කරන්න එන්න එපා. මොකද සමහරු කියනවා දිව්‍ය ලෝකේ ඉන්නකන් සැපයිලු දිව්‍ය ලෝකෙන් ආපුවාන් පස්සේ දුකයිලු. දිව්‍ය ලෝකේ ඉන්නකන් ඒකාන්ත සැපලු. ඒකාන්ත සැප කියන වචනේත් තියෙනවා ඒ පොත්වල. දිව්‍ය ලෝකේ ඒකාන්ත සැපයි කියලා. ඒතර දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට තමයි දුක තියෙන්නේ. ඉතින් අර නන්දන උද්‍යානෙට අරයි යනවලු. පිහිලි වලට ධාරිය දානවලු, දිව්‍ය සලු කිලුට වෙනවලු. එතකොට අරන් ගිහිල්ලා කියනවලු අවවාද කරනවලු අනේ අඬන්න එපා දැන් මේක නැති වුණාට ආයසරයක් මනුස්ස ලෝකෙට ගිහිල්ලා ආයසරයක් එන්න එතකොට ආයසරයක් කල්පලක්ෂයක් විතර සැප සැපෙන් ඉන්න පුළුවන් කියලා. තනි කරම ආත්මවාදයක් නේ. <laughs> දිව්‍ය ලෝක කල්පලක්ෂයක් තියනවලු. ඒකාන්ත සැපලු. එතකොට මේ කල්පලක්ෂයක් සැපයි දිව්‍ය ලෝකේ. එතකොට මේ හිතේ වේගය දැකලා තියෙනවද ඒ කට්ටිය? අනිත්‍ය දැකලා තියෙනවද? ඒක නේ ඔයාට රින්ගන්න හදන්නේ. පින්නොතන මේ සිතේ වේගය දැක්ක පුද්ගලයාට ආයෙ රින්ගන්න තැනක් නැහැ කොහෙවත් මේකේ. තනි කරම මේ සංඥා කිසිම සංඥාවක් අල්ලන්න කරගෙන යනවා. ඈ? පස්ස නිරෝධය වෙනවා. සියලුම මේ මේ සංඥාවන් නිරුද්ධ වෙලා නේ. අල්ලන්න බෑ මොකවත්. මොනවද මේ සංඥා කියන්නේ? සංඥා කියන්නේ රූප නෑ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඊට වඩා සංඥා තියෙනවද? ඕක මම වෙන වචනයෙන් කියන්නද? වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප, සංඥා කිව්වත් එකයි, රූප කිව්වත් එකයි. මේ රූපයාගේ වේගය දැක්ක හැටි මොනවා කරලවත් දෙයකට එකතු වෙන්න බෑ. රූප දෙයකට එකතු වෙන්න පුළුවන්ද? බෑ. විඥානේ හට ගන්නවද? නාම හට ගන්නවද? නැහැ. විඥාන නාම රූප නිරුද්ධ වෙනවා. සිත නිරුද්ධ වෙන්නේ ඕකයි. පස්ස නිරෝධය කියන්නේ. සංඥා වේදිත නිරෝධය කියන්නේත් ඕක තමයි. සංඥා වේදිතේ නිරුද්ධ වෙනවා. ඔය නිරෝධ සමාපත්තියට සමාදින පුද්ගලයාත් නිරුද්ධ කරලා දානවා. ඒගොල්ල නිරුද්ධ කරනවා කියන්නේ දැන් ඔය අනාගාමීන් එහෙම නිරෝධ සමාපත්තියට යන්නේ නේව සංඥා නාසඤ්ඤායතනෙට යනවා. ගේල්ල වෙරලා රූප රාග රූප රාග මාන උද්දච්ච අවිජ්ජාය කට්ටියට තියෙනවනේ. ඒක යට කරනවා. යට කරගෙන නිර්වාණයට යනවා. ඒක තමයි අනාගාමීන් යන ක්‍රමය. රහතන් වහන්සේලාට එහෙම යට කරන්න දෙයක් නැහැ නේ කෙලින්ම නිරෝධයට යනවා. නේව සංඥා නාසඤ්ඤායතනෙට යන්න අවශ්‍ය නැහැ කට්ටියට. අරගොල්ල ක්‍රමානුකූලව සංඥාන සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන ගිහිල්ලා සංඥාවක් ඇත්තේත් නැත් නැත්තේත් නැත කියන තැනට එනවා. ඇවිදිලා ඒකත් යට කරගෙන නිරෝධයට යනවා. සමහර අනාගාමීන් යනවා නිරෝධයට. රහතන් වහන්සේලාත් යනවා. සාමාන්‍යයෙන් ඒකට ditta ධම්ම නිබ්බාන සුඛය කියලා කියන්නේ. මේ ජීවත් වෙන අවස්ථාවේදීම ටික වෙලාවක් නිර්වාණය තුලට ගිහිල්ලා ඉන්නවා. සංඥා නිරුද්ධ කරගෙන ඉන්නවා. දැන් අරිහත් ඵලයට සමවැදෙනයන් පස්සේ කිසිම සංඥාවක් නැහැ. ඊට පස්සේ ඒතර විඥානය හට ගන්න බෑ. අරිහත් ඵලයේ තුල විඥානය හට ගන්නෑ. ඒක අරිහත් ඵලයේ තුලදී මරණයටපත් වුණොත් අන්න පිරුණම් පෑවයි කියනවා. ඒතකොට මේ පිරුණම් පාණ්ඩ කැහැපට ගහ ගන්න ඕනේ රහතන් වහන්සේ කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා අවසන් වුණා කියන්නේ පිරුණම් පෑවා කියන එකයි. දැන් අර බාහ්‍ය දාරුචීරිය පිරුණම් පාලා තියෙන්නේ හරකේ කැනලා නෑ. එළදිනක් කැනලා නෑ. එතකොට ඔය චතුර්ථ ධානයට ගියා, එතනින් නේව සංඥායතනයට ගියා, එතනින් ආයතරයක් චතුර්ථ ධානයට බැස්සා. ඒව සම්බුදුවරු කරන දේවල් වෙන්න ඇති. ඒක බුද්ධ විෂයක් කියලා කියමුකෝ ඈ. නමුත් මේ රහතන් වහන්සේ නමක් මරණයටපත් වෙනවා කියන්නේ පිරිනුවම් පානවා කියන එක. මොකද අරිහත් ඵලයට සමවැදී ළමයි මැරෙන්නේ. දැන් සෝතාපන්න පුද්ගලයෙක් මැරෙන්නේ සෝවාන් ඵලයට සමවැදීලා. ඕනෙම ආර්ය පුද්ගලයෙක් මැරෙන්නේ Tamanට යන්න පුළුවන් ඵලයට ගිහිල්ලා. රහතන් වහන්සේ මරණයටපත් වෙන්නේ අරියත් ඵලයේ. අරියත් ඵලයට ගියදී සංඥා නැහැ. සංඥා නැත්තම් විඥාණයට තියෙන්න බෑ නේද? ආන් ඒකයි. දැන් අර බාහ්‍ය දාරචීරිය පින්වම් පෑවේ කොහමද? එළදෙනක් වෙනලා නේද? බාහ්‍ය කියලා කියන්නේ මේ උග්‍ර තාපසයෙක්. දාරුචීරිය කියලා කියන්නේ දර කෑලි. එහෙම නැත්නම් කෝටු කෑලි ටිකක් ඇඳගෙන තමයි හිටියේ විලි වහගන්න. ඔය ඉන්දියාවේ කාලේ රෙදි තිබුණේ අද නම් තියෙනවා. ලෝකෙන් මාත රෙදි වලට ප්‍රසිද්ධ ඉන්දියාවේ ඒ කාලේ තිබුණේ නැහැ රෙදි. බොහෝම දුෂ්කර දෙයක් වෙලා තියෙන රෙදි කියන එක. ඉතින් ඒ නිසාද මන් දන්නේ සංහාව නැතිකරන්න මොඩකම් කිතුවක් ගන්නෙත් නැහැ කොහොමදත් ඉතින් මේ කෝටු කැලේ ටිකකින් තමයි විලිවහගෙන හිටියේ. ඉතින් එයා හිතාගෙන හිටියේ එයා රහත් වෙලා කියලා. ඔය අද සමහරව හිතාගෙන ඉන්නේ රහත් වෙලා කියලා. ඈ දේවතාවෙක් ගියන් කිව්වා තමුන්නාසේ රහත් වෙලා නැහැ බුදුහාඳු ළඟට ගිහිල්ලා කමටහන් ගන්නද කියලා. ඒ වෙලාවේ බුදුහාඳුරෝ පිණ්ඩපාත යන්න සූදානම් වෙලා හිටියේ පිණ්ඩපාත යමින් හිටියේ. කමටහන් ඉල්ලුවා. ඒ පාර කිව්වා උඹට කමටහන් දෙන්න වෙලාවක් නැහැ මම පිණ්ඩපාත යමින් ඉන්නේ පස්සේ වරෙන් කියලා. නෑ නෑ දැම්මම ඕනේ කිව්වා. දැන් දෙන්නම බෑ කිව්වා. පස්සේ වරෙන් කිව්වා. ඊට පස්සේ පාහි යනවා බුදුහාඳුරන්ගෙන් බුදුහාඳුරනේ ඔබ වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා එනකොට මම මැරිලා හිටියොත් කාටද කමටහන් දෙන්නේ කියලා ඇහුවා. තේරුණා නේද? ඊට පස්සේ බුදුහාරණ්ඩක් කරන්න දෙයක් නැතුව ගියා. එහෙමනම් මොනවද කිව්වන? කිව්ව බණ මොනවද කියන්නේ? බණ කියන්නයි පින්ඳපාත යන්නයි දෙක පුළුවන්. ඒක නෑ බුදුහාමුදුරුවෝ බෑ කිව්වේ. මේ උපාසකම්ම හිටියනම් බණ කිය කියයි දීලා පඩි කියන්නේ පින්ඳපාත යන්නේ නෑ නෑ. මොනවද කිව්ව බණ? <laughs> බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නෑ. එතන බණ කියන්නයි පින්ඳපාත යන්නයි දෙකක් පුළුවන් නේ. ඈ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං බාහ්‍ය කියාගෙන බුදුහාමුදුරු යන්න ගියා. බණ කිව්වේ නෑ. තේරුණා නේද? මේ නොදන්න දේවල් ඉස්සරහා ගියාගෙන ඔහෙන් කමටහන් දෙන්න යන්න එපා. තේරුණේ? බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ නෑ එතෙන්දී. බාහ්‍ය දැක්කනම් දැක්ක තැන නැවතියන් කිව්වා. ඇහුවනම් එතන නැවතියන් කිව්වා. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං බාහ්‍ය කියාගෙන යන්න ගියා. මේගොල්ලෝ උග්‍ර ලෙස තපස් රැකපු දාර්ශනිකයෝ, චින්තකයෝ, මහා පඬිවරු නිකන් සාමාන්‍ය අය නෙමෙයි. තේරුම් ගත්ත වැඩේ. ඒ පාලිත් තේරෙනවනේ. දැක්කනම් දැක්ක තැන නැවතියන් කිව්වා. මොකද කරන්න කිව්වේ? අනිත්‍යයි කියලා හිතන්නේ කිව්වා. රූපයක් එනකොටම හිතක් නේ හටගන්නේ නේද? නිට්ටිද අනිත්‍යද? ශබ්දයක් කනට එනකොටම හිතක් හටගන්නව නේද? නිට්ටිද අනිත්‍යද? මනසට අරමුණක් එනකොටම හිතක් හටගන්නව නේද? කොටින්ම කියනවා නම් සිතවිල්ලක් එනකොටම එතන තියෙන සිතක්. සිතවිල්ලක් ආවනම් සිතක් තියෙනවාමයි. මොකද විඥාණයෙන්තරෝ සිතවිලි වලට එන්න බෑ. රූප වලින්තරෝ විඥාණයට හටගන්න බෑ. විඥාන නාම රූප වෙන් කරන්නත් බෑ. එහෙමනම් නාම කියන්නේ සිතවිලිනේ. සිතවිල්ලක් ආවනම් එතන සිතක්. කොහෙන් සිතවිල්ලක් ආවක් කමන්නේ අනිත්‍යයි කියලා හිතන්න කිව්වා. එතකොට මොකද වෙන්නේ? දැක්කනම් දැක්ක තැන නැවතුණා. ඇහුවනම් ඇහුව තැන නැවතුණා. භවයට ගියේ නැහැ. ඇයි අනිත්‍යයි කියලා හිතනකොටම එලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. හට ගන්න හට ගන්න සිත් එතනම සිඳිලා යනවා මිසක් භවයට යන්නේ නෑ. ආ මේකයි බුදුහාඳුර දුන්න කමටහන. එතකොට බුදුහාඳුරෝ පින්ඩපාත ගිහිල්ලා එනකොට බාහ්‍ය පිරිනුවම් පාලා. එතන එළ දෙනක් ඉඳලා ඇනලා මරණයටපත් වෙලා තියෙනවා. තේරුණා නේද? බාහ්‍යෝ පරිනිබ්බතෝ කියන වචනේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. බාහ්‍ය පිරිනුවම් පෑවයි කියලා. එතකොට දැන් බාහිර පිරුණම් පාන්න කොච්චර වෙලා ගියාද? මේ එක ෂණයයි. ඇක්සිඩන්ට් එකක් එකලා තියෙන හදිසි මරණයක් තියෙන්නේ. ඒ හදිසි මරණය වෙලාවේ පිරුණම් පෑවා. මොකද්ද? මරණාසන්න චිත්ත වේදීදී මරණාසන්න සිත අවසාන සිත ඵල සමාපත්තියට ගිහිල්ලාමයි අවසාන වෙන්නේ. ඕනෙම ආර්ය පුද්ගලයෝ ගෙහිමයි. දැන් සෝතාපන්න ආර්ය පුද්ගලයෙක් ඉන්නවා කියන්නකො සෝවාන් ඵල සමාපත්තියට ගිහින් මැරෙන්නේ. ඒකනේ අපාය යන්නේ කියන්නේ. දැන් සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් ඉන්නවා කියන්නකො එයා සෝවාන් මාර්ගයේ පිරිහිලාගෙන හිටියේ නැත්නම් සෝවාන් ඵලයට ගිහින් මැරෙන්නේ. සක්‍රුදාගාමී මාර්ගස්ත පුද්ගලයෙක් මැරෙන්නේ සක්‍රුදාගාමී ඵලයට ගිහිල්ලා. එතකොට යම්කිසි කෙනෙක් අරිහත් මාර්ගයේ හිටියොත් එහෙම මැරෙන්නේ අරිහත් ඵලයට ගිහිල්ලා. එතකොට දැන් ගිහියන්ට අරිහත් ඵලයට යන්න බෑ කියලා කතාවක් තියෙනවනේ. අරියත් ඵලයට යන්න එපා අරියත් මාර්ගයට යන්නකො. ඊටු හරිය ධර්මයේ කොටලා දෙන්න. <laughs> දැන් කතාවක් තියෙනවා ගිහියන්ට අරියත් ඵලයට යන්න බැයිලු. මොකද්ද මන් දන්නේ අපිට අරියත් ඵලයට යන්න ඕනේ අරියත් මාර්ගයට වෙලා ඉන්න එක නෑත් ෂෝක් එකට නේද? එතකොට අරියත් ඵලයට ගිහින්නේ මැරෙන්නේ? ආයේ උපදිනවද? ඒක නිසා කොහොම හරි අනාගාමී ඵලයට ගිහිල්ලා එතනින් එහා පැත්තට යන්න. තේරෙන්නේ? මම ඒක නෑ මං උපදින්නේ නෑ කියලා බය නැතුව කියන්නේ මං උපදින්නේම නෑ ආයේ. මං තව අරියත් ඵලයට ගිහින් නෑ. මං ඉන්නේ අරියත් මාර්ගය තුල. ඒක මං හොඳටම දන්නවා. ඕක ඉතින් මට ඕකට ගියත් එකයි නොගියත් එකයි මට ඕන කරන්නේ ඕකට යන්න නෙමෙයි. මට ඕන කරන්නේ අසරණ ජනතාවට ධර්මය කියලා දෙන්න විතරයි. මම මැරෙන්නේ නෑ මොනවා කරලා. මැරෙන්න නම් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නේද? ඈ ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ කොහොම හරි අරියත් මාර්ගය තුලට යන්න. එතකොට ඉවරයි. <laughs> නිවිලා යයි. <laughs> තේරුණේ? ඉතින් ඒ එතෙන්ද යනකම් අපි මේ කමටහන් දෙන්නේ. ආය වෙන මොකුත් නැහැ. මේකට පොඩ්ඩක් ඉතින් අනුපාන වෙනස් කරනවා එච්චරයි. එකම කසාය තමයි තියෙන්නේ. සබ්බේ සංඛාරාං අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා දැන් මේ නිබ්බින්දති කියන එකටත් අපේ සම්ප්‍රදාය ඔය තේරවාදයේ දීලා තියෙන මොකක්ද දන්නවද නිබ්බින්දති කියන්නේ කලකිරෙනවලු කලකිරෙනවා මොකද්ද කලකිරෙනවා කියන්නේ මොකද්ද කියලා අහුවම බලාගත්තත් ඒ බලාගෙන ඉන්නවා අනේ අර මිනිස්සයා දැන් හොඳටම කලකිරලා පේන්නේ නැද්ද අර පව් දෙයිනේ බලාගත්තත් ඒ බලාගෙන ඉන්නවා ඕකනම් නිබ්බින්දත කියන්නේ හොඳටම නිබ්බින්දතේ නිබ්බින්දනේ වෙලා තියෙන රහතන් වහන්සේ නේද? එහෙනම් රහතන් වහන්සේ කියන්නේ මැලෙවිච්ච පුද්ගලයෙක්. මේකනම් රහත් ඵලය කියන්නේ මට නම් එපා. මට මේ තියෙන එක හොදා. දැන් මේ රහත් භාවය කියලා කියන්නේ මැලවිලා ගිහින් තියෙන එකක් නම්. මොකද කියන්නේ ඕන දෙපාද? මට නම් එපා. <laughs> දැන් ඕක විලා තියෙන මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ ඕකනේ. නිබ්බින්දතේ කියන්නේ කලකිරෙනවලු. කරකිරෙනවා කියන්නේ මොකද්ද කියලා අහුවානේ. ඉතින් මෙලවිලා ගිහිල්ලා බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. ඒක නිසා මිනිස්සු ඔතෙන්ද යන්න කැමති නැහැ. අර අනික් ආගම් වලින් අපේ මේ බුදුදහම අසුභවාදයක් කියලා කියන්නත් හේතු වන්නෝකයි. නිබ්බින්දත කියන්නේ පින්වතුනි වින්දනේ නැතුව යනවා. වින්දනේ නැති වෙනකොට තණ්හාව ඉවත් වෙනකොට ප්‍රබාස්වර හිත එළියට එනවා. සචිත්ත පරියෝධපණය කියන්නේ ඕනෝකයි. පරියෝදපණය කියන්නේ මතුවෙනවා කියන එකයි. මොකද්ද? සත්‍චිත්ත. සත්‍චිත්ත කියන්නේ තමන්ගේ හිත නෙමෙයි, පිරිසිදු හිත. සත්‍චිත්තය කියන්නේ. ඒතකොට පිරිසිදු හිත වහගෙන තියෙන තණ්හාවෙන් නේද? නිබ්බින්දනය කියන්නේ තණ්හාව නැති වෙනවනේ. තණ්හාව නැති වෙනකොට පිරිසිදු හිත මතුවෙනවා. පිරිසිදු හිත මතුවෙන්න මතුවෙන්න බබලන්න පටන් ගන්නවා. ආලෝකේ විහිදෙනවා. දැන් ඒ උපාසකම්මලා කියන්නේ සමාධියට යනකොට ආලෝක පේනවා කියලා ඒක සාහිත්‍යයත්. తాවකාලිකව හරි මේ පංච නීවරණ යට කරනකොට චිත්තාලෝකය මතුවෙන්න ඕනේ. එතකොට සත්‍ය අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න තණ්හාව නැති වෙන්න ඕනේ නේද? වේගයේ සත්‍ය අවබෝධය කියන්නේ වේගය දකින්නවා කියන එක නේද? වේගයේ දකින්න දකින්න ඇලෙන්න පුළුවන්ද? එතකොට සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ බුද්ධ නේද? අවබෝධයනේ ප්‍රශ්නේ කියන්නේ. අර සිතේ ප්‍රබාස්වර ගතිය මතුවෙනවා. බුද්ධ රශ්මි කියන්නේ යන්නේ ඒකයි. බුදු රැස් විහිදෙනවා කියලා කියන්නේ සත්‍ය අවබෝධ වෙනකොට අර ප්‍රභාස්වර සිත මතුවෙලා විහිදෙලා ආලෝක විහිදෙන්න පටන් ගන්නවා. බුද්ධ රශ්මිය කියන්නේ ඔන්න ඕකයි. එහෙම නැතුව gadullasෙන් බුද්ධ රශ්මියක් විහිදෙන්නේ නැහැ. ගල් gadullas එකේ හිතක් තියෙන්නේ. <laughs> ඉතින් මේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව නැති කරන්න එපා කියලා ඉතින් අපිට කෑ ගහනවා. මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇති වෙන්න ගල් ගඩොල් වශයෙන් බුද්ධ රශ්මිය මත වෙනවා කියලා කියන්නලු. අනේ මට නම් බොරු කියන්න බෑ. තේරුණා නේද? ඔය පහුගිය දවස්වල මත වුණා කියන්නේ ගල් ගඩොල් වශයෙන් බුද්ධ රශ්මිය. ඕකට විරුද්ධව නේ පිටිදුවි හාමුදුරුව කතා කරලා නේ පිටිදුවාන්න කොච්චර බැන්නද මිනිස්සු. පිටිදුවි හාමුදුරුව මේ මං කියන එකම කිව්වා. ඊට පස්සේ බැන්නා. මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව නැති කරනවා කියලා. <laughs> ඔය මෝඩ ශ්‍රද්ධාවෙන් වැඩක් නෑ. තේරුණාද? අවබෝධය බුද්ධ කියන්නේ අවබෝධය. ලෝකයේ පිළිබඳව අවබෝධය කියන්නේ වේගයේ දකිනවා. වේගයේ දකිනකොට මොකද වෙන්නේ? තණ්හාව නැති වෙනවා. නිබ්බින්දති කියන්නේ ඒකයි. නිර්වින්දණයටපත් වෙනවා. තණ්හාවෙන් මේ ප්‍රභාස්වර හිත බැහැලා තියෙන්නේ නේද? ඒතර තණ්හා ඉවත් වෙනකොට ප්‍රභාස්වර හිත මතුවෙනවා. ඒතර බුද්ධ ප්‍රශ්නේ අවබෝධය තුළින් ආලෝකය විහිදෙන්න පටන් ගන්නවා. දැන්වත් තේරෙනවද? ඇති අන්තම් දැන්වත් තේරෙනවා <laughs> ඔන්න ඕකයි ඉතින් නිබ්බින්දති කියන්නේ කලකිරිනවා කිය කිය ඉන්නවා මම නම් කලකිරෙන්නේ මට කලකිරෙන්න ඕනෙම නෑ ඊට වඩා දේවල් තියෙන්නේ කරන්න යථාර්ථයේ දකින්න දකින්න පින්නතුනේ පිපෙනවා මේක දැබලෙන්න පටන් ගන්නවා උපවත් වෙනවා <laughs> තේරුණේ දැන් රහතන් වහන්සේ කියන්නේ බබලෙන පුද්ගලයෙක් තේරුණා නේද ඔය ඕන කෙනෙක් පුළුවන් නම් මේ කමටහන් දෙවෙනි දායේ ෆොටෝ එකක් ගන්න බලන්න. ආයෙ නෑ මේකප් කරලා වගේ ඉතින් මම මේකප් කරලා නෑ. මට ඕනෙත් නෑ ඒවා. ඔන්නම් ගහගන්න බලන්න ෆොටෝ එකක්. මේ මට කියන්න එපා මට කියන්න නැතුව ඈ. මට කියලා ගහන්න ගියොත් එහෙනම් මම ඔබ විකෘත කරලා දායි. <laughs> දැන් ඔය සමහරු මම කමටහන් දීලා යනකොටම ගහනවා ෆොටෝ. ෆොටෝ ගහලා බලනකොට මම කියලා කියන්නත් බෑ ඒක ඇත්ත වශයෙන්ම. පුදුම විදිහේ ආලෝකයක් තියෙනවා. බලන්නකෝ අම්මයි කුටියේ තියෙනවනේ ෆොටෝ එකක්. මේකප් කරලා වගේ. මම කුටියේ ඉස්සරහ ලොකු ෆොටෝ එකක් තියෙන්නේ. ওই ෆොටෝ එක ගැහුවේ මම කමටහන් දීලා එළියට වහිනකොටමයි. කියලා බලන්නකෝ මේ ෆොටෝ එක ඔන්න. මටම අඳුන ගන්න බැරුව ගියා මේ මමද කියලා. ආලෝකයක් විහිදෙනවා. තේරුණානේ මේක පුදුම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමක් පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍යයේ තිලක්ෂණය තුලට බැහැලා කතා කරන්න පටන් ගත්තට පස්සේ වටේට ආලෝකයක් විහිදෙනවා කියලා කිව්වොත් යම්කිසි කෙනෙක් මම කියන මම පිළිගන්නවා ඒක. ඒක විය හැකි දෙයක්. විය යුතු දෙයක්. තේරුණා නේද? මගෙන් විතරක් නෙමෙයි. උපාසක මහත්යෙකුෙන් එහෙම වෙන්න පුළුවන්. උපාසක අම්ම කෙනෙක් ධානවලට සමවැදිලා ඉන්නකොට මේ ගැඹුරින් ධහම ගැන හිතන්න පටන් ගත්තාම ඒ උපාසක අම්මගෙන් ආලෝකයක් විහිදෙනවා කියොත් මම පුදුම වෙන්නේ නැහැ. ඒක විය යුතු දෙයක්, විය හැකි දෙයක්. තේරුණා නේද? සමහර උපාසකම්මල කියලා තියෙනවා හාමුදුරුවන් ධර්ම දේශනා කරන වටේටම කහපාට එළියක් ආවයි කියලා. අපි කණ්ණාඩි දාගෙන බැලුවයි කියලා. මම පුදුම වෙන්නේ නැහැ. ඒක මගෙන් විතරක් නෙමෙයි මේ උපාසකම්මලගෙනුත් විහිදෙන්න ඕන දෙයක් මේක. ඒ කියන්නේ අනවබෝධයේවත් අවිද්‍යාව නිසා මේ තණ්හාවෙන් තෙතමනේ වෙලා තණ්හාවෙන් වැහිලා තියෙනවා නම්. ඒක ඇත්තනම් බොරුවක් නෙමෙයිනේ. එතකොට යථාර්ථයේ දකිනකොට ගැඹුරින් ධර්ම කරුණක් පිළිබඳව විස්තර කරනකොට තණ්හාව ඉවත් වෙන්න එපා වෙන්නොත් නේද? තණ්හා ඉවත් වෙනකොට මොකද වෙන්න ඕනේ? අර චිත්තාලෝකේ මතුවෙන්න ඕනේ. ආ මේක ඒක ඉතින් පුදුම දෙයක් පුදුම වෙන්න දෙයක් නෑ ධර්මයේ දන්නේ කෙනෙක් පුදුම වෙන්නේ නෑ. තේරුණේ? ඉතින් ආන් ඒකත් මතක තියාගෙන දැන් මේක කමඨහනක් වශයෙන් අරගෙන වඩන්න ඕනේ. කොහොමද? හැම ක්‍රියාවක් ළඟදීම ක්‍රියාවක් කියන්නේ හිතක් නෑ නේද? අනිත්‍යයි කියලා හිතන්න ඉච්චරයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සද්දයක් ඇහෙනකොටම අනිත්‍යයි රූපයක් පේනකොට අනිත්‍යයි මනසට අරමුණක් එනකොටම අනිත්‍යයි ඇඟට හුලන් ටිකක් වදිනකොට හැම හිතක් ළඟදීම ශරීරයෙන් හිතෙනවනේ නේද හැම හිතක් ළඟදීම අනිත්‍ය හැබැයි හිතක් ඇති වෙනකොටම අනිත්‍යයි කියලා හිතන්න ඕනේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත කියන්නේ ඒකයි ප්‍රමාද වෙලා විඳගත්තොත් නම් වැඩක් නැහැ විඳගෙන ඉවර වෙලා අනිත්‍යයි කියලා හිතුවට වැඩක් නැහැ අප්‍රමාදේන කියන වචනේ තියෙන්නේ අප්‍රමාදීව කියන වහාම කියන එකයි වහාම අනිත්‍යයි කියලා හිතන්න එච්චරයි. ඊට පස්සේ හට ගන්න හට ගන්න සිත තණ්හාවෙන් තෙතමනේ වෙන්න පුළුවන්ද? බෑ. එතනම සිඳලා යනවා. මේ කමටහන වඩන්න අඩු ගානේ පැයක් පැය දෙකක් විතර පුළුවන් නම් පැයක් දෙයි නම් පැය දෙකක් වඩන්නකම ආයිනා එනවා. ඈ මේක වඩන්න පටන් ගත්තාම පුදුම දේ සහැල්ලුවක් වෙන්න දුන්නේ. ආයෙ නෑ ඔක්කොම බර ලෙහෙල යනවා. හට ගන්න හට ගන්න සිට එතරම් සිද්ධ වෙයි. එහෙනම් මේ කමටහන වඩනවාද? ගෙදර ගිහිල්ලා මේ දැන් යනකොටත් බලන යන්න පුළුවන්. මේ බස් එක යනකොටත් අනම් මනම් ඕන්නේ රූපයක් දැක්කට අනිත්‍යයි, සබ්දයක් ඇහුනට අනිත්‍යයි. හ්ම් කියලා හිතන්න එච්චරයි. කවුරු හරි වරිනකොට අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඈ එතකොට ගැටෙන්න පුළුවන්ද? බෑ. බණින එකට ඇහෙන්නත් එක්කලා පොඩ්ඩක් හිමිසරේ කියන්න. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. එතකොට වායතරයක් බයි ඉන්නේ. අනේ ඔකට බැනලා වැඩක් නෑ අප්පා කොච්චරවත් අනිත්‍යයි කියලා. ඈ ಗುಣ වර්ණාවක් කරනකොට හොඳ කියනකොට ඒත් අනිත්‍යයි. හොඳ කියනකොට පොඩ්ඩක් උට ඇහෙන්න කියන්නේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඊට පස්සේ හොඳ කියන්නේ නැහැ. කරදරයක් නැතුව ඉන්න පුළුවන් නේද? කරදරයක් නැතුව හිටිය හැකියි. ලාභයක් ලැබුණත් අනිත්‍යයි, අලාභයක් ලැබුණත් අනිත්‍යයි, නිന്ദාවක් ලැබුණත් අනිත්‍යයි, ප්‍රශංසාවක් ලැබුණත් අනිත්‍යයි, සැපක් ලැබුණත් අනිත්‍යයි, දුකක් ලැබුණත් අනිත්‍යයි. දැන් ඉතින් අෂ්ටලෝක ධර්මයට ඇලෙන්නත් බෑ. කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. තේරුණා නේද? යතින්ද කීලෝ පටවින් සිතෝ සියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතෝක් මංසප්පුරි සංවදාමියෝ වරිය සත්‍යානිය වෙච්ච පස්සති. චතුරාර්ය සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණය දැක්ක උතුමන් වහන්සේලා අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැතුව ඉන්නවා කියන එක පුදුමයක් නෙමෙයි නේද පින්නතුනි? Tamanට පුළුවන් නේද මේ අත්දැකීම ලබන්න? මේ අත්දැකීම ලබන්න. එතකොට සියලුම සංඥා නිරුද්ධ වෙලා යයි. අල්ලන්න බැරුව යනවා මොකවත්. වින්දනේ නැතුව යනවා. <clears throat> බබලෙන්න පටන් ගනී. තේරුණා? එහෙනම් මේ කමඨාන වඩ아가ගෙන ඉන්න අනිත් දවසේ අනාත්මය දකින්න කමඨාන් දෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම දකින්න එපා නේද? අනාත්මය දකින්න කමඨාන් දෙනවා. ඊට පස්සේ ආයෙත් ඉන්න හම්බ වෙන්න යන්න වෙනවා. කමක් නැද්ද? <laughs> එහෙනම් මේ කමඨාන හොඳට වඩ아가ගෙන ඉන්න අද දින කමඨාන විතරයි අනිත්‍යානු දර්ශනයෙන් තුල ජීවත් වෙන්න මෙච්චර කාලයක් මුලා වෙලා හිටිය ඇති නේද? ඇත්ත මොකද්ද? අනිත්‍යයි. අනිත්‍ය නිට්ටයයි. යමක් නිට්ටය නම් ඒක ඇත්ත නේද? මෙච්චර කාලයක් මුලා වෙලා හිටිය ඇති නේද? දැන් ඉතින් ඇත්ත දකින්න ජීවත් වෙන්න එච්චරයි. අනිත්‍යානු දර්ශනය. එහෙමනම් අදට નિયમિત කමඨහන් මෙතනින් સમાપ્તයි. මේ කමඨහන හොඳට වඩ아가ගෙන එන්න ඊට පස්සේ අනිත් දවසේ අනාත්මය දකින්න කමඨහන් දෙන්නම්. එහෙනම් ඔබ සැමතම තෙරුවන් සරණයි.